ඒ කාලේ එතුමා ගත්ත ඩිසිෂන් එකක් වෙන්න ඇති. මෙහෙමයි. දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සම්පූර්ණ මේ හැමෝම දැනගන්න ඕනේ නැහැ. need to know basis. ඒක දැනගන්න ඕන පුද්ගලයා විතරයි දැනගන්න ඕන. හැමෝම දැනගන්න ඕනේ නැහැ. එහෙම වුණොත් ඒක සාමාන්‍යයෙන් ආරක්ෂක ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙනවා. දැන් දැන් මේ කෙලිකෙලිකත් ආරක්ෂාවට තර්ජනයක්. දැන් ඉතින් සිටුේෂන් එක චේන්ජ් වෙලා තියෙනවා. විශ්වාසද? ඔව්. ලංකාවට ආයෙත් කොහේවත් තර්ජනයක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. නෑ එහෙම එහෙම කියන්න බෑ අපිට. අපි අපි 100% ආරක්ෂාව ගැන සැලකිලිමත්කමෙන් ඉන්නේ ත්‍රිවිධ හමුදාවම. මේ බුද්ධයන්සේ මෙහෙයුම් සිදුවෙමින් පවතිනවා. මේකේ සිටුේෂන් එක චේන්ජ් වෙලා තියෙන. ඒ කියන්නේ තත්ත්වය වෙනස්. දැන් ඉතින් මේක ජනමාධ්‍යෙන් ආවා කියලා ලොකු ප්‍රශ්න සාගත තත්ත්වයක් වෙන්නේ නෑ. මේක අධ්‍යයනගත අනේ කියන්නකොතෝ මිත්‍යාලා කීයක් තියෙනවා දේවල් නෑ එහෙම එකක් මම කිව්වේ නෑනේ. මම කිව්වේ ඒකයි ඉදිරියේදී ඒ ත්‍රිවිධ හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ කරන කටයුතු ඒ ආරක්ෂක කටයුතු වල ආරක්ෂිතභාවය තබා ගන්න